සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං ධමසවන කාලෝ අයංබදංතා ධමසවන කාලෝ අයංබදංතා දමසවන කාලු හයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් අද හුඳුවක් පුන් පොහෝ දවස වසරේ අවසාන පුන් පොහෝ දවස විශේෂෙන්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ සංගමිත්තා රහත් භික්‍ෂුණිය සමග මේ ලංකා භූමියට වඩමවා අනුරාධපුර මහමෙවුණා පුුණ්‍ය භූමියයේ රෝපණය කරපු පුන් පොහෝ දවස ඒ වගේමයි ශ්‍රී ලංකා භූමිය තුළ කාන්තාවන්ට පැවිද්ද උපසම්පදාව මේ භික්‍ෂුණීන්ට ලැබිච්ච පුන් පොහෝ දවස ඒවගේමයි සිරිපා සමය ආරම්භවෙන්නේ අදවන් පුන් පොහෝ දවසකින් අපේ බුදුරජාණන් වහන්සේ පන්සීයක් මහරහතන් වහන්සේලා සමග තුන්වැනි වතාවේ ලංකාවට වැඩම කරපු වෙලාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සිරිපා කඳ මුදුනේ. උන්වහන්සේගේ දහසක් නිම්වලවලුවලින් යුක්ත චක්‍ර ලක්ෂණ මංගල ලක්ෂණවලින් යුක්ත ඒ සිරිපා සටහන තැබුවේ අවුරුදු පන්දහසක් යනතෙක්. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් නොමැකී පවතීවා. මේ උතුම් බුද්ධ අධිෂ්ඨානය මතයි. එනිසා පින්වතුනේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනය උසම කඳු මුදුනේ සමන්තකූට පර්වත මුදුනේ මේ තබකු සිරිපා සටහන. අවුරුද්ධ මාස ගණනාවක් අවාර කියල මිනිස්සු වන්දනා කරේ නැතිවුණාට දෙව් බමුන් ඒ භූමිය හැමදාම වැඳුම් පිදුම් කරමින් පුද පූජා පවත්වන භූමියක්. තින් වසරේ මාස කීපයක් මනුස්්‍යයන් වන අපිට ඔබට අපි කාටත් වාසනාව ලැබෙනවා. මේ සිරිපා කරුණා කරලා ඒ උතුම් සිරිපා සටහන ඒ බුදුගුණ සිහිපත් කරගෙන වන්දනා කළ පින් රැස් කරගන්න. ති මේ කාරණා සියල්ල එදිච්ච. අද වගේ පුන් පොහෝ දවසක මේ ධර්මයේ ශ්‍රවණයක නොබ හැම දෙනාටම මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කිය අපි මුලින්ම ආශිරවාද ප්‍රාත්ථනා කරනවා. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානේ පිරිනිවන් පාණ්ඩ පෙර පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී. මහා බුද්ධ අධිෂ්ඨාන පහක් සිදු කරනු. ඒ බුද්ධ අධිෂ්ඨාන පහම අපේ ලංකා භූමිය හා සම්බන්ධ බුද්ධ අධිෂ්ඨාන පහක්. ඒ බුද්ධ අධිෂ්ඨාන පහෙන් පළවෙනි අධිෂ්ඨානය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙසිය ගණනකට පසුව තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. මේ ලෝකෙ බොහෝ රටවලට ධර්මය ව්‍යාප්ත කිරීම පිණිස ධර්ම ප්‍රචාරක පිරිස් ලෝක පිටත් කරලා යැවෙන. මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස ලංකාවට වැඩම කළ ලංකා භූමිය බුද්ධ ශාසන ස්ථාපිත කරන. ඊට පස්සේ බුද්ධ ශාසනය ස්ථාපිත වෙන්න නම්. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව ලංකා භූමියයට වඩම්මල පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා පිහිටි ඒ මහමෙවුනා පුුණ්‍ය භූමියයේ රෝපණය කළ යුතුයි. මෙන්න මේ කටයුත්තෙදී. මිහිදු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත ධර්මාසෝක රජතුමා එදා ඒ වෙනකොට වැඩහිටිය ශේෂ්ඨතම මහරහතන් වහන්සේ මුග්ගලී පුතතිස මහරහතන් වහන්සේව දැනුවත් කරලා රන් කටාරමක් සකස් කරලා. රන් කටාරමක් කියන්නේ පුංචි රත්තරං වලින් හදපු පාත්තරයක් නෙමේ. විශාල රත්තරම් පාත්තරයක් සකස්කරෝල පෙරහැරින් පිරිස එකතු කරගෙන මහා බෝධීන් වහන්සේ බුද්ධගයා වජිරාසනී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට පැමිණෙනවා. මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන මෙන්න මෙතනට තමයි උන්වහන්සේ අධිෂ්ඨාන යොමු කරන්න. එක අධිෂ්ඨානය. ඒ තමයි ධර්මාශෝක රජ්ජුරුවෝ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව දකිනකොට. රජතුමාට බයක් තැති ගැනීමක් ඇතිවෙනවා අනේ මං කොහොමද මේ බෝධී දක්ෂිට සාකාවෙන් කරලා. මේ රන් කටාරමී පිහිටවන්නේ කොහොමද මගේ අතින් මං මේ ශාකාවෙන් කරන්න. පිංහතුනි දක්ෂින සාකාව කියන්නේ බෝ පැලයක් නෙමේ. බෝ ඇටයකින් හටගත්ත පුංචි බෝ පැලයක් නෙමේ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු පස තිබිච්ච විශාලම ශාකාව ශාකාව ැන බෝ අත්ත. එතකොට මේ බෝධි ශාකාව වෙන් කරලා කටාරමී පිහිටවන්නේ කොහොමද කියලා රජතුමාට තැති ගැනීමක් ඇතිවෙන. මොග්ගලී පුතතිස මහරහතන් වහන්සේගෙන් විමසනවා. අන්න එතනදි මොග්ගලී පුත්තතිස මහරහතන් වහන්සේ බුද්ධ අධිෂ්ඨාන උන්වහන්සේ ඉරදියෙන් දකිනවා. දැකල කියනො රජතුමනී ඒ කටයුත් අපි කළ යුතු දෙයක් නෙමේ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර පිරිනිවන් මංචකයේ මහා අධිෂ්ඨාන පහක් සිදු කරලා තියෙන. එයින් පළවෙනි අධිෂ්ඨානයේ මේ බෝධි ශාකාවරන් කටාරමේ පිහිටීම හා සම්බන්ධයි. ඒ නිසා ඒ බුද්ධ අධිෂ්ඨානය යම්සේද. ඒ පරිදිව සිදුවේවා කියල රජතුමා බෝධීන් වහන්සේට වන්දනා කරලා ඒ බුද්ධ අධිෂ්ඨානි සිහි කරන්න කියව. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර පිරිනිවන් මංචකේ වැඩඉඳල සිදුකරපු පළවෙනි බුද්ධ අධිෂ්ඨානය තමයි ධර්මාසෝක රජතුමා රන් කටාරමක් සකස් කරගෙන. මහා බෝධීන් වහන්සේ අසලට පැමිණිලා ජය බුද්ධගයා වජිරාසන මේ බෝධීන් වහන්සේට වන්දනා කරද්දී. දක්ෂින සාකාව පමණක් පෙනීදලා අනික් සාකා නොපිණි රජතුමාට ලංකා බෝමියට වැඩම්මිය යුතු දක්ෂින සාකාව පමණක් පෙනේවා කියලා අධිෂ්ඨානයක් කර. එතනති රජතුමා රත්තරන් තුඩකින් ඒ ශාකාව වෙන් වෙන තැන ලකුණු කරලා පළවෙනි බුද්ධ අධිෂ්ඨානය සිහි කරනවා සමගම ඒ බෝධයේ දක්ෂින සාකාව ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැරනගෙමින් රන් කටාරමී පිහිටාවා කියල අධිෂ්ඨානයක් කර ඒ තමයි පළවෙනි බුද්ධ අධිෂ්ඨාන එහෙම නම් පිංහතුනේ ජයශ්‍රී මහා බෝධයේ දක්ෂින සාකාව රන් කටාරමේ පිහිටියේ බුද්ධ අධිෂ්ඨානය මතයි කවුරුත් කපලා රෝපණය කරලා මේ පෝර පස් දාලා හදලා එහෙම මේ වැඩැම්මෝ නෙමේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී අනාගතයේ දිහා බලල කරපු බුද්ධ අධිෂ්ඨානය මත මහා පෙළහර පාමින් දක්ෂින සාකාව තමන් විසිම්ම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටිය. මේ ප්‍රාතිහාරි දකින රජතුමාට පුදුමාකාර සතුටක් ඇතිවෙලා මුළු දඹදිව් රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරා. පිංහතුනි දෙවනි බුද්ධ අධිෂ්ඨානය තමයි ඒ දක්ෂිණ සාකා බෝධිය රන් කටාරමේ පිහිටනවා සමගම ඒ බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදේවා කියල අධිෂ්ඨානයක් කර. ඒ බෝධීන් වහන්සේගේ බෝ පට්‍ර අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරාවන් විහිදුනා කියෙන්. ඒ බුද්ධ අධිෂ්ඨානය මතයි. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් තමයි බුද්ධත්වයට පත්වෙලා හතරවෙනි සතියේ. රුවන්ගේ මත වැඩ සිටිමින් ධර්මයේ පරම ගාම්බීරම කොටස් අභිධර්මයේ පට්ඨාන ප්‍රකරණ කොටස මෙනෙහි කරන්න. උන්වහන්සේගේ ලේ දහතුව පවිත්‍රත්වයට පත්වෙලා බුදු සිරුරෙන් සවනක් ගඩ බුද්ධරශ්මි දහරා විහිදුනා කළ සඳහන් වෙනවා. ඒ තමයි බුදු වෙලා මුලින්ම සති හතරකට පසු රුවන්ගේ තුළ වැඩ සිටිමින් අභිධර්මය මෙනෙහි කරද්දි බුද්ධරශ්මි ධාරා විහිදෙන්න පටන් ගත්ත. බුදු කෙනෙක්ගේ බුදු සිරුරෙන් තමයි බුදු රැස් විහිදුනි. බුද්ධරශ්මි ඒ ආලෝක දහරා විහිදේ. හැබැයි බුද්ධ අධිෂ්ඨානය මත බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් ජයශ්‍රී මහා බෝධී දක්ෂිණ සාකාවරන් කටාරමී පිහිටියට පස්සේ. ඒ බෝ පත්‍රාතරනු සවනක් ගන බුද්ධරශ්මි දහරාවිහි දෙන්න පටන්ගත්ත. ඒ තමයි දෙවනි බුද්ධ අධිෂ්ඨානය. ඊළඟ තුන්ගනි බුද්ධ අධිෂ්ඨානයත් මේ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව හා සම්බන්ධයි. පිංහතුනි ජයශ්‍රී මහා බෝධිය දක්ෂින සාකාව මේ රන් කටාරමේ පිහිටියට පස්සේ. රන් කටාරම එහෙමම ඉබේම අහසට පැනනැක්ක. ටික ටික ටික ටික අහසට පැරනැගලා අහසේ වලාගැබ අතර අහසේ පේනවා වලාකුළු අතර අහස පේනවා රන් කටාරම සහිත බෝධීන් වහන්සේ. අහසේ වැඩසිටිය සතියක්. දස දහසක් ලෝක දහතුවල දෙව්බමුන්ගේ පුද පූජා ලබමින් දක්ෂිණ සාකාව සතියක් අහසේ වැඩසිටිත්වා කියලා අධිෂ්ඨානයක් කර. ඒ සතිය පුරාම රජතුමා පුදුම සතු මේ පෙළහර දකිනකොට කවුද සතුටකට ප්‍රබෝධයකට පත් නොවෙන්නේ. ධර්මාසෝක රජතුමා කීප වතාවක් තමන් එක්සේ සත් කරපු දබදිව් රාජ්‍ය. ජයස්ත්‍රී මහා බෝධීන් වහන්සේට මේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේට පූජා කරමින් සාධකාරදිදී. ඒ දින හතමේ භූමියයේ වැඩ සිටිමින් පුද පූජා පවත්තමින් ඒ පෙළහර බලාගෙන හිටිය. දින හතකට පසුව අර බෝධීන් වහන්සේ සහිත රන් කටාරම ටික ටික ටික ටික පොළොවට වැඩම කරා. ඊට පස්සේ පිළිගෙන බොහොම ලස්සන්ට සරසපු රථයක තැම්පත් කළ පෙරහැරේ. වඩම්මගෙනවා ගංගානං ගඟායිනෙ සකස් කරලා තිබුණ රජතුමාගේ අවසරින් බොහෝම ලස්සන විශාල නැවක්. මේ නැවේ මණ්ඩපයක් හදලා තිබුණ මේ මණ්ඩපේ මත නැවේ බෝධීන් වහන්සේ සහිත මේ පාත්‍රයේ තැම්පත් කරන්න. එතකොට සංගමිත්තාව ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේ අරිත් අමාත්‍යවරය මේ පිරිස නැවට නංවල නැව ගඟදිගේනවා මුහුද දක්වා. රජතුමා ඇතුළු රාජකය පිරිස මේ පිරිසත් එක්කම ගංයවුර දිගේම මීට සමාන්තරව මුහුදට වැටෙන තැන දක්වා මාව කිය. එහෙම ඇවිල්ලා නැව මුහුදට සේන්දුවෙන තැනදි ආයමත් අර බෝධීන් වහන්සේ සහිත මේ රන් කටාරම අරගෙන ගොඩබිම මණ්ඩපයක තියලා නැවත වතාවක් මුළු දමදිව් රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරන. එහෙම පූජා කරලා ධර්මාස්කෝක රජතුමා කියනවා අරිත් අමාත්‍යවරයට ප්‍රිය අමාත්‍යවරය මම මේ දබදිව් රාජ්‍යම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කීප වතාවක්ම පූජා කර. මගේ රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා තිය. ඒ නිසා මේ උත්තම බෝධීන් වහන්සේ ලංකා භූමියයට වැඩැම්මුවට පස්සේ මාමිත්‍ර දේවානම්පිතිස්ස රජතුමාටත් කියන්න ලංකාභූමියත් මේ උතුම් බෝධීන් වහන්සේට පූජා කරන්න කියලා මගේ ඉල්ලීමක් හැටියට කියන්න කිය. එහෙම කියලා බෝධීන් වහන්සේ නැවමත ආයමත් තැම්පත් කරලා. බෝධිය සහිත මේ නැව පිටත් කරලා එවද්දිී. නොපෙනී යනතෙක්ම රජතුමා කඳුළු වගුරෝමින් සාධකාරදිදී බලාගෙන හිටිය කියන. පිංහතුනි ඔය විදිහට තමයි එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකාවට වඩම්මන්. ඒ වඩම්මගෙන එන අතරෙදී මහා සාගරයේ තුළදී ඔබහල ඇති මහා මුහුදි තමයි ඉන්න නාගලෝක නාගේ. මහා සාගරයේ අපේ ඇස්වලට පේන ඔය මාළු පීනගෙන යන නොයේ සත්තු ඉන්නවා තමයි. හැබැයි මේ මහ මුහුදේ ඉන්නවා ඇසට නොපෙනෙන තිමි තිමංගල තිමිරපින්නල නාග අසුර ගහන්දරව කියලා සත්ව කොටස්. එය අපේ පියවිය හැට පේන්නේ. බුදුරජාණන් වහන්සේ පහාරාද කියන සූත්‍ර ඉතාම ලස්සනට පෙන්නනවා මහ මුහුද ඉන්නවා කියනවා යුදුන් සිය ගණන් විශාල අමනුස්සයෝ. මේ බුදුහාමුදුරු බුදු ඇසින් දැකලා දේශනා කරන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා සමහර අමනුස්්‍යයන්ගේ ශරීර යොදුන් සීයක් හිතන්න යොදුනක් යැන සැතටුම් දාසයක්. යොදුන් සීයක් තරම් විශාල අමනුස්්‍යය මුහුද ඉන්නවා කියන. සමහර අයගේ ශරීර යොදුන් දෙසීයක් යොදුන් තුන් සීය. යොදුන් හාරසීය තරම් විශාල අයත් ඉන්නවා කිය. ඒ අය අතර තිමි තිමංගල තිමිරපින්ඩල නාග අන්න නාගයන්. අසුර අපායට අයිති අසුර අපාය බහලා ඇති නිරය තිරිසං අපාය ප්‍රේත අපාය අසුර අපාය සතර අපායෙන් එකක්. එතකොට මේ අපායගත අසුරයොත් මහමුහුදෙයි නමනුස්ස කොටසක්. ඒ වගේ මයි නාග ලෝකයේ නාග ලෝකගේ පහම මේ අපි දකින මේ පොළොව ඇවිදගෙන ඇදිලා යන උරගියෝ මේ සරපයෝ නෙමේ. අපි දකින්නෙත් මේ නයි කියල අපි දකින ඒ සරප කොටස නෙමේ නාග ලෝකය කියන්න. ඒක වෙනම ඒ අයට බොහොම ඉරදි තියෙනවා ඒ අයට මිනිස් වෙස් මවා ගන්න පුළුවන්. එක එක ස්වරූපයෙන් පෙනී ඉන්න පුළුවන්. විමාන මවා ගන්න පුළුවන්. එතකොට මේ නාගලෝකේ නාගයන් හරි සද්ධාවන්තයි. හැබැයි මේ අයට නිවන් දකින්න බෑ නාගලෝක කියන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ලෝකයක් නෙමේ. හැබැයි ඒ අය ධර්මාවබෝධයට කැමති. නිවන් දකින්න කැමති. ඒ නිසා සුගතියක ඉපදිලා නිවන් දකින්න හිතාගෙන පින් කරන. ඒ ලෝකේ නාගයන්ට නාග ලෝකේ නිවන් දකින්න බැරි නිසා සුගතියක ඉපදිලා නිවන් දකින්න හිතාගෙන පින් කරනවා. යම් තැනක ධාතුන් වහන්සේලා අනාරක්ෂිත වුණාද නාගයන්ට ගෙනියන්න පුළුවන් තැනකනම් නාගයන් නාගලෝකට අරගෙන ගිහිලයි ධාතුන් වහන්සේලට වැදුම් පිදුම් කරන. ඔබ දන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා බෙදල දෙන වෙලාවේ ද්‍රෝණ පමුණ පාදයෙන් සඟවගත් දළදා වහන්සේ නාගයක් දැකලා පොළොව ඇතුළෙම ඇදගෙන අරගෙන කියා. ජයසේන නාරජු. නාග ලෝකයේ ධාතු මන්දිරයක් හදලා ඒ දළදා වහන්සේ බොහෝ කාලයක් නාග ලෝකේ වැඳුම් පිදුම් ලැබුවා. අවසානයේ නාග ලෝකේ වැඩ සිටිය දළදා වහන්සේ තමයි ලංකාවට වඩම්මලා පොළොන් නරුවේ සෝමාවතී චෛත්‍ය තුල තැන්පත් කළ සෝමාවතී මහා සෑය ඉදි කරන්නේ. ඊළඟට රුවන්වැලි මහාසෑයේ තැන්පත් වෙච්ච ද්‍රෝණයක් සර්වච්ඥ ධාතුන් වහන්සේලා. රාමගාම නගරේ කූලිය රජදරුවන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා ද්‍රෝණය. ඔවුන් ගංගාවක් අයිනේ බොහොම ලස්සන චෛත්‍යයක් හදල වැදුම් පිදුම් කරගෙන හිටි. විශාල ගංවතුරක් එක්ක ගංයවුරත් එක්ක මර චෛත්‍යය කඩාගෙන වැටුන ගඟට. කරඩුව ගගේ පාවෙලාගිය ගගේ ගිලුන්නේ. ගඟේ පාවෙලා මහා සාගරයට යන. සාගරයේ මත කරඩුව ජලයේ ගෑවි නොගෑවී සාගරයේ මත වැඩ සිටිය. නාගලෝකෙ නාගයන් දැකලා අඳුනගත්ත මේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සරුවච්ඥ ධාතුන් වහන්සේලා. අනේ අපේ වාසනාව අපිට පින්කරගන්න. නාගියෝ සාධකාරදිදී කරඩුව නාගලෝකට අරගෙන ගිහිල්ලා ධාතු මන්දිරයක් මවාගෙන. බොහෝ කාලයක් නාගලෝකයේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයට වන්දනා කරා. ඔබ දන්නවා ඒ උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. දුටු ගැමුණු රජතුමා රුවන් වැලි මහා සෑ ඉදි කරලා ධාතුන් වහන්සේලා තැම්පත් කරන වෙලාවේ. මහරහතන් වහන්සේලාගේ ඉල්ලීමක් කරා ස්වාමිණි මහා සෑය කටයුතු අවසානයි. සෑය ගර්භය තුළ ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න හෙට දවසේ සියල්ල සූදානන් කරලා අවසානයි. ඔබහන්සේලා ධාතුන් වහන්සේලා වඩම්මලදේ. මහරහතන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කළ ඉරදීම් බලදි දැක්කා. බුද්ධ අධිෂ්ඨානය මත මහා සෑය තැන්පත්වනේ ඩෝනයක් ධාතුන් වහන්සේලා දැන් කොහෙද වැඩ සිටි. නාගලෝක නාගයන් වැදුම් පිදුම් කරනවා නාලෝ. බුද්ධ අධිෂ්ඨානය තියෙන්නේ ධාතුන් වහන්සේලා මහා සෑයරුවන් වැලි මහා සෑයි තැන්පත්වේ. ඒ පිණිසම නාගලෝකයට ගිහිල්ල මේ ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා මහා සෑයි තැම්පත් කරන්න පෙරුම්පුරාගෙනෙන කෙනෙකුත් ඉන්නවා. ඒ වෙනකොට සාමනීර සාමීන් වහන්සේ නමක් හැටියට වැඩ හිටිය අවුරුදු දාසයයි. සෝනුත්තර කෙන සාමනීරයන් වහන්සේ උන්වහන්සේට පැවරුවා. උන්වහන්සේ නාලුවට ගිහිල්ලා පෙළහර පාලමී ධාතු කරඩු අරගෙන ඇවිල්ල මහා සෑය තැම්පත් කරයි. රුවන්වැලි මහා සෑය අද වැඩ සිටින ධාතුන් වහන්සේලාත් නාගලෝකින් තමයි අරගෙනාව. එනම් අපිට පේනො මේ නාගලෝකය කැන නාගය බොහොම සද්ධාවන්ත ධාතුන් වහන්සේලාට පූජනය බුදුහාදුරුව වෙනුවේ වැැඳුම් පිදුම් කරන්න හරි කැමති. ජයස්ත්‍රී මහා බෝධියයේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ මුහුදෙන් වඩිනකු මුහුදෙන් නැවේ වඩම්මගෙන එනකොට මහා සාගරයේදී නාගයෝ කල්පනා කරා දැන් බෝධීන් වහන්සේ වැඩඉන්නේ අපේ සීමාව තුළ සාගර සීමාව තමයි තියෙන්. අපිට පුළුවන් කොහොමහරි බෝධීන් වහන්සේ පැහැරගෙන නාගලෝකට අරගෙන ගිහිල වැදුම් පිදුම් කරලා පින් කරගන්න. එහෙම කල්පනා කරපු නාගයෝ බෝධීන් වහන්සේ පැහැරගන්න මහා සාගරෙන් මතු වෙලා බෝධිය පැහැරගන්න උත්සාහ කරා කිය. හැබැයි ඒ වෙලාවේ සංගමිත්තාව කියන්නේ බොහොම ඉරදි බල සම්පන්න කෙනෙක්. මේ සංගමිත්තා රහත් භික්‍ෂුණිය ඉරදි මේ පෙළහර පාවල් පාලා ගුරුළු වෙස් මවාගෙන පෙළහර පෑවක්ය නාගයන් ගුරුලන්ට දමනය වෙන නාගයන්ම දමනය කරා අවසානය නාගයෝ දැම් බලෙන් පැහැරගන්න හදපු බෝධී බැරි වුණා ඊට පස්සෙ පෙනීදලා කියනොය බැගෑ පත්ව ඉල්ලීමක් කරන්නේ අපිට සමාවෙන් අපිට අනුකම්පා කරන්න අපි පොරුන්දු පරිදිම ඒ පොරොන්දු ඉෂ්ට කරන්න අපිට සතියක් නාගලෝකෙට අරගෙන ගිහිල්ලා. මේ බෝධීන් වහන්සේට පුද පූජා පවත්තලා නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා මේ නැවේ අපි ගෙනහල තැම්පත් කරන්න අපිට අවසර දෙන්න. ඉරදිමය හැකියාවන් නැති සංගමිතා රහත් භික්‍ෂුනිය දැක්කන් මේ බෝධියට අනතුරක් වෙන්නේ. පොරොන්දු පරිදි මොවුන් එක ඉෂ්ට කරනවා. ඒ නිසා නාගයන්ට සතියක් නාලොවට අරගෙන ගිහිලා බෝධීන් වහන්සේට පුද පූජා පවත්වන්න අවසර දෙනවා. ඒ නිසා තමයි අදත් අපි බෝධීන් වහන්සේ වන්දනා කරනකොට කියන්නේ සතියක් නාලෝ පුදලද බෝධිය කියලා. නාගලෝකෙ නාගයන් සතියක් නාලොවට වඩම්මලා වැදුම් පිදුම් කරලා පුද පූජා පවත්තලා නාගරාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා තමයි ආපහු ගෙනහලා නැවේ තැන්පත් කරේ. මේ නැව එදාට පසුවදා තමයි දඹකොල පටුනට නැව සේද්දුවෙන්. එතකොට මේ නැව මෙතනට එනකොට. මෙහිදු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා දේවානම් පිතිස රජ්ජුරෝ රාජකය පිරිස විශාල පිරිසක් මෙතැන්ට ගිහිලා හිටිය බෝධීන් වහන්සේ පිළිගන්න. නැව ළඟට එනකොට රජතුමා කරවටක් වතුරට බැහැලා බෝධීන් වහන්සේ හිසින් පිළිගත්තකින්. පිරිසත් එක්ක පිළි අරගෙන සාධකාරදිදී බෝධීන් වහන්සේ සහිත මේ රන් කටාරම රථයක බොහොම ලස්සන්ට සරසපු රථයක තැන්පත් කළ පෙරහැරින් වඩම්ම කෙනා. ඒන මගතොටේ කීප තැනකම පුද සත්කාර කරමින් පුද පූජා කරමින් පූජාවන් පවත්තමින් බෝධීන් වහන්සේ වඩම්මගෙන ආවා අනුරාධපුර මහමේ වුණාවයනට. පිංහතුනි මේ අනුරාධපුර මහමේ වුණා භූමිය මේ මහා කල්පේ පහළ වෙච්ච සිව් බුදුරජාණන් වහන්සේලාගෙම දක්ෂිණ සාකා බෝධීන් වහන්සේලා රෝපණය වෙච්ච භූමිය. අපි ඉතිහාස පොත්තල ඉතිහාසේ බොහෝ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච මහරිබෝධයේ දක්ෂිණ සාකාව මහමියවුණා උයනේ. අද ජයශ්‍රී මහබෝධීන් වහන්සේ රෝපණය වෙච්ච තැනම රෝපණය වෙලා ඒ ශාසනී පැවති කාලේ මිනිස් වන්දනාමාන කරලයි බෝධි ආශිර්වාද ලබලා තියෙනවා. ඒ වගේමයි කෝනාගමන බුදුහාන්දුරු පහළවෙච්ච මේ මහා බඩ්ඩ කල්පේ දෙවනියට පහළ වුණේ කෝනාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ කාලේ බුදුවෙච්ච දිමුල් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාවත් ඒ විදිහටම මහමේ උනාවීන රෝපණය වෙලා තිනවා එතනම ඒ කාලි මිනිස්සුවේ බෝධයට වැදුම් පිදුම් කළ පින් කරගෙන තියෙන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුගබෝධිය දක්ෂින සාකාවත් ඔය විදිහටම මහමය වුණාවයනේ අද ජයශ්‍රී මහබෝධීන් වහන්සේ රෝපණය වෙච්ච තැන රෝපණය කළ වැඳුම් පිදුම් කළ මිනිසු පින් කරගත්ත. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ජයශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂින සාකාවත් ඒ බෝමියම රෝපණය වුණා. එතනට තමයි දැන් පෙරහැරෙන් වඩම්ම ගෙනෙන් මේව මහා ආශ්චරිමත් දේවල්. ඔය භූමියම පෙර බුද්ධ ශාසනවලත් ඒ ඒ බුද්ධ ශාසන වෙනුවෙන් පූජාවෙච්ච භූමියක් මහමෙවුණා භූමිය. පිංහතුනී පෙරහැරෙන් වඩම්මගෙන ඇවිල්ලා මිහිදු මහරහතන් වහන්සේ. රජතුමා අහනව ස්වාමීනී කොතනද මේ බෝධීන් වහන්ස රෝපණය කරන්න. ඒ වෙලාවේ කියනවා රජතුමනේ අපි සියලු දෙනා මේ බෝධීන් වහන්සේ සහිතරන් කටාරමට බුද්ධ අධිෂ්ඨානයක් යම් තැනක ඇද්ද. පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා මේ භූමියයේ පිහිටි යම් තැනක් ඇද්ද. එතනම පිහිටාවා කියලා අපි අධිෂ්ඨාන කළ වන්දනා කරම. ඒ වෙලාවෙ බෝධීන් වහන්සේ සහිතරන් කටාරම අහසට පැනනැක් ගකිව. එදා හවස්හරුව වෙනකම බෝධීන් වහන්සේ අහසේ වැඩ සිටිය මහම වුණා උයනට ඉහළ අහසේ. මේ සියලු දෙනා සාධකාරදමින් පුද පූජා පවත්වති දෙව් බමුන්ගේ පවා සාධකාරය පුද පූජා වන්දනා මැද බෝධීන් වහන්සේ නියමිත මොහොතේ පුන් පොහෝ දවසේ එදා අනුරාධපුර මහමය වුණා උයනේ පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා පිහිටි තැනම පිහිටිය. බෝධීන් වහන්සේ පිහිටනවා සමගම මුළු පොලෝම සෙලවිලාගිය ස්කාටවත් හානියක් විපතක් නොවී පොළොව සෙලවිලාගියා දස දහසක් ලෝක ධාතුවට ආලෝක විහිදුනා කියන ආලෝක ධාරාවක් බිහිදිලා ගියා මුළු පරිසරේ පුරාම ආලෝක ඒවා බුද්ධ අදිෂ්ඨානත් එක්ක සිද්ධ වෙන දේවල්. පින්වතුනි මේ බෝධීන් වහන්සේ ඔබ බලන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කොච්චර ආශ්චර්යයක්ද කියලා මේ කරුණුත් එක්ක ඔබ නිකන් බුද්ධියෙන් හිතලා බලන්න. ඔබට තේ ඔබට මේ සමහර දේවල් කෙනෙක් හිත මේවා මේ සද්ධාවෙන් අපි විශ්වාස අපි කොහොමද සමහර දේවල් තේරුම් ගන්න. මොකද මේ පෙළහර දැන් ඒවා වෙලා ඉවරයි. ඒ නිසා දැන් ඔබ මෙහෙම හිතන්න. ඔබ බලන්න ඔබේ ගමේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ. ඔබේ පන්සලේ ඔබේ ගමේ ඔබ දන්න තැනක බෝධි පූජා තියෙන වැඳුනේ පුදන පුද පූජා තියෙන තැන්වල බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා ඇති. විශාල බෝධීන් වහන්සේලා වැඩ ඇති. ඒ බෝධීන් වහන්සේලාගේ ඉතිහාසය තොරතුරු ඒ පන්සලේ හාමුදුරුවෝ එක්ක දන්න අයත් එක්ක ඔබ කතා කරලා බලන්න. ඒ අය කියයි ওই බෝධීන් වහන්සේට දැන් අවුරුදු 80ක් වෙනවා. ওই බෝධීන් වහන්සේ වඩම්මලා ওই බෝධීන් වහන්සේ රෝපණය කළ දැන් අවුරුදු 60ක් විතර වෙනවා. අපේ තාත්තගේ කාලේ අපේ සීයලා තමයි අනුරාධපුරින් වැඩම. ඊළඟ අපිට පේන විශාලම බෝධීන් වහන්සේ නමක් ගත්තත් අවුරුදු 50 60 70 අවුරුදු 100 හමාර වෙනකොට ඒ බෝධීන් වහන්සේ විශාල වෙලා අතු දිරලා ඒ බෝධි ශාඛා කඩාගෙන වැටිලා බෝධි ශාකාපුවත් වෙලා සමහර බෝධීන් වහන්සේලා සමහරලාවට ඒ ඒ බෝධීන් වහන්සේලාගේ මුල්වලින් හටගත්ත දෙවැනි තුන්ගනි පරම්පරාය බෝධීන් වහන්සේ මකික්වාද වැඩයි ඒ පැරණි බෝධීන් වහන්සේ දිරලා ගිහිල්ල. හැබැයි පිංහතුනේ බෝධීන් වහන්සේ විතරක්නෙම ඔබ ලංකාව ගංගොල කැලෑවලට සිංහරාජ වෙන්න පුළුව. හැම තැන ඇවිදල බලන්න අවුරුදු දෙදාහක තුන්දාහක ගහක් වෑරන කොහරි තියෙනවද කිය අපිට හොයාගන්න නෑ. හැබැයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාය වයස පුංචි කාලයක් නෙමේ. අපේ බුදු හාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු දෙදස් පන්සිය හැටගාන. බුදු වෙලා අවුරුදු දෙදස් හයසීයකටත් වැඩීද. පිංහතුනි බුදුරජාණන් වහන්සේ මවකුසිම් බෝසත් පුතා පහළ වෙනකොටමයි වජිරාසනින් බෝ අංකුරේ පහළ වුණේ. ඔබහල ඇති සහජාත වස්තු කියල. අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් ලෝකයට බිහිවෙනකොටම. ඒ මොහොතේ තමයි වජිරාසනය ළඟින් ඇසතු බෝධී බෝවංකුරේ පහළවේ. කන්තකස්සයා යසෝදරාව චන්න ඇමතිය උන්වහන්සේ වෙනුවේ සතර මහා නිධානයක් පහළ වනා කිය. ඒ සහජාත වස්තු අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහළවීම සිද්ධවෙන්. අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන ඒ උතුම් මොහොතේමයි. එහෙමන අපේ බෝසතාණන් වහන්සේ වසර විසිනමයක් ගිහි ජීවිතය ගත කරලා අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු හයකට ආසන්න කාලයක් දුස්කරා ක්‍රියා කරලා එදා බුදුවෙන දවසේ අපේ බෝසතාණන් වහන්සේ වජරාසනය ළඟට වඩිනකොට උන්හන්සික වයි සවුරු තිස් පහයි. උන්හන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසක් හරියට මේ වෙනකොට අවුරුදු 35යි. දස තතු විහිදිලා ගිය ඒ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව බුදුරජාණන් වහන්සේට බුදු වෙන සෙවණ දීපු ඒ උතුම් බෝධියේම දක්ෂින සාකාව බුද්ධත්වයට පත් වෙලා සතියක් විමුක්තිසුව විදිමින් වැඩ සිටියේ බෝධි මූලයේමයි ඊළඟට ඒ බෝධීන් වහන්සේ දෙස බුදු වෙලා සතියක් නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තුවා අනිමිස ලෝචන පූජාව සිදුකරේ බෝධීන් වහන්සේටමයි. ඒ බුදු ඇසින් සතියක් පූජා ලබපු. බුදු වෙලා සතියක් බෝධි මූලේම විමුක්ති සුව විඳමින් වැඩ සිටිය. දසබිම්බරක් මාරසේනා බෝධිමූලයේදී පරාජය කරපු. ඒ උතුම් බෝධීන් වහන්සේගේම දක්ෂින සාකා බෝධීන් වහන්සේ තමයි අධ අනුරාධපුර මහමය වුණාව යෙන වැඩ සිටින්. ඒ නිසා පිංගතුනේ අද අපි බොහෝම වාසනාවන්ත පිරිසක් අපිට ශ්‍රී ලාකිකයන් හැටියට මේ ලෝකයට මද බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකා භූමී වැඩ සිටිනවා. එනිසා ඒ බෝධීන් වහන්සේ එදා රෝපණය කරන දවසෙත් හරිම ආශ්චරයමත් දේවල් සිදුවන. මේ බෝධීන් වහන්සේ රෝපණය කරන දවස පිංගතුනේ දැන් බෝධීන් වහන්සේ වඩම්මගෙන ඇවිල්ලා එදා ඔය අධිෂ්ඨාන සිහිකරද්දි අහසේ පෙළහර පාලා බෝධීන් වහන්සේ පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලා පිහිටි තැන පිහිටිය. ඒ පිහිටනවා සමගම විශාල වලාකුළු ප්‍රමාණයක් බලාගෙනින් ඇති ටික ටික පහලට ඇවිල්ල බෝධීන් වහන්සේ සම්පූර්ණය වලාකුලෙන් වැැහුණ. ඒ වෙලාවේ මිහිතු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අපිට දැන් විශේෂයෙන් කළ යුතු දෙයක් නෑ. අපි සතියකින් මෙතනට එමු. සතියකින් ඇවිල් අපි බෝධීන් වහන්සේට අපි පූජාවක් පවත්තුම් බෝධි පූජාවක් කර. අපි දැන් පිටත් වෙලායන් වැස්ස වලාහක දෙවිවරු මේ වලාහක දෙවිවරුත් එක් එකතු වෙලා බෝධීන් වහන්සේට මේ භූමිය පිහිටියට පස්ස මේ මහපොළොව මත බෝධීන් වහන්සේට පූජා පවත්වනවා. සතියක් දෙවියම් මේ භූමියයේ ඒ පූජාවන් පවත්වනවා. ඒ භූමියම වලාකුලකින් වැහිලා වැසි ඇද හැලමින් දෙවියන්න එක්ක පූජා පැවැත්වකෙන සතියක්. සතියකට පස්සේ මිහිදු මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලා සමඟ ඒ වගේම දේවානම් පේටේස් රජතුමා ඇතුරු රාජිකය පිරිසත් මේ හැමෝමත් එක්ක මෙතනට ඒ වෙනකොට ලංකාවෙන් ගොඩාක් නගරවල ඒ ඒ ප්‍රදේශවල රාජකීය ප්‍රාදේශය පාලකවරු ප්‍රාදේශීය ඒ වෙනකොට හිටපු බොහොම ශේෂ්ඨ පාලකවරු උතුම් පුද්ග බොහෝ පිරිසක් බෝධීන් වහන්සේ වඩම්මන උත්සවයට තැන්පත් කරන දවසට මේ රාජකීය පින්කමට පැමිණිලා හිටිය. මේ හැමෝටම දැන් දින හතකට පස්සේ බෝධීන් වහන්සේ පිහිටවල දින හතකට පස්සේ හැමෝම පෙරහැරින් බෝධීන් වහන්සේට පූජා පවත්තන්න එතනට යනවා. හරි මාශ්‍යරය මධ්‍යයක් බෝධීන් වහන්සේකි දැන් අර වලාකු ලිවත් වෙලා බෝධීන් වහන්සේ පොළොව මත පිහිටලා බොහෝම ලස්සනට හැමෝටම බෝධීන් වහන්සේ දකිින් ලැබෙනවා. බෝපත් සාධකාරදිදී මේ පිරිස පූජාපාත්තනකට මිහිදු මහරහතන් වහන්සේ දැක්ක මේ බෝධී දක්ෂිණ සාකාවය. බෝ පල කීපයක් හටගෙන තියෙන බෝ ගෙඩි බෝ පල. පළවෙනියටම බෝ පලයක් මිහිදු මහරහතන් වහන්සේ ශ්‍රී හස්තේට උන්වහන්සේ අධිෂ්ඨාන කළගත්ත. අරගෙන අධිෂ්ඨානයක් කරා ඒ බෝ පලය අතේ තියාගෙන අධිෂ්ඨාන කරලා දේවානම්පිතිස්ස රජතුමාට දුන රජතුමනි මේ කටාරමේ ප්‍රෝපණය කළ පස්වලින් වහන්න කියව. අර සියලු දෙනා බලාගෙන හිටිය මොකක්ද මේ වෙන්නේ. අර බෝ පලය කටාරමේ රෝපණය කළ පස්වලින් වහනවා සමගම පුංචි බෝ පලය අටට බෙදිලා අතු දළු රිකිලි වැඩිලා පුංචි බෝපල අටක් හටගත්තා. බෝ පැල අටක් හටගත්තා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ පහළවීම. මේ පෙළහර අර බෝධීන් වහන්සේ පිහිටනකොටම රජතුමා මුළු ලංකා රාජ්‍යම පූජ කර මේ පෙළහර දැකලත් ඊළඟ වතාවෙන් දෙවනි වතාවට ලංකා රාජ්‍ය බෝධීන් වහන්සේට පූජා කර. ඒ වෙලා මිහිදු මහරහතන් වහන්සේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේගේ තවත් බෝපල හතරක් දැක්ක. ඒ හතරත් එක වතාවම අර බෝපල හතරත් අතට අරගෙන අධිෂ්ඨාන කළ රජතුමාට දුන්න රජතුමනි මේ බෝ පැළ හතරත් බෝ ඇට අපිගේ බෝ ගෙඩි කියල පි එතකොට මේ පස්සල රෝපණය කරන්න කිය. අර කලින් වගේම මේ බෝ පල හතරක් රෝපණය කරනවාකොට එක පලය අටට බෙදිල අට බැගින් හතර තිස් දෙකක් බලාගෙන ඉන්න ඇද අතු දළුරිකිලි වැඩල බෝ පැළ තිස් දෙකක් හටගත්. ඒ තමයි දෙතිස් පල බෝධීන් වහන්සේලා. එදකොට පිංහතුනි ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ පෙළහර පාමින් තමයි අෂ්ට පල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා මේ ආශ්ශරිමත් විදිහට මේ භූමී අතු දළුරෙකිලි වැටිලාර පුංචි බෝ පලවලින් බෙදිල හටගත්ත. ඒ වෙලාවේ සියලු දෙනා පුදුමෙන් පුදුමට පත් වනා. මේ බෝධීන් වහන්සේලා අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ජයශ්‍රී මහා බෝධියයේ පිහිට ආශිර්වාදය මුළු ලංකා භූමියටම පැතිරිලා යන විදිහට ඒ ඒ ප්‍රාදේශය පාලකවරුන්ට ඒ ඒ ප්‍රදේශවලින් ආපු අයට හට පුරාම විහිදිලා යන ආකාරයට අෂ්ටඵල බෝධීන් වහන්සේලා සහ දෙතිස්ඵල බෝධීන් වහන්සේලා බෙදල දුන්න. තම තමන්ගේ ප්‍රදේශවලට වඩම්මගෙන ගිහිල්ල බොහොම ගෞරුවෙන් ඒ ඒ ප්‍රදේශවල බෝධීන් වහන්සේලා රෝපණය කරලා පුද පූජා පවත්වන්න කියලා ඒ අය ලව් පිටත් කරලා ඇය. ඉතින් අද මේ වෙනකොට ඒ අස්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා පිහිටලා රෝපණය කරපු තැන්වල ඒ බෝධීන් වහන්සේලාගේ කීප නමක් වැඩඉන්න හැබැයි වැඩඉන්නේ එහි දෙවනි තුන්වෙනි පරම්පරාවෙන් හටගත බෝධීන් වහන්සේලා. හැබැයි අදටත් අවුරුදුවලින් දෙදස් පන්සිය ගානකට වඩා පැරණි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ජයශ්‍රී මහා බෝධියම දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ඒ ප්‍රමාණෙන්ම විශාල වෙන්නෙත් නැතිව ඒ ප්‍රමාණෙන්ම අනුරාධපුර මහමේ වුණාවයනේ අදටත් දකින්න තියෙන. ඔබ බලන්න මීට අවුරුදු පණහාකට හැටකට සීයකට පෙර පැරණි පින්තූර පැරණි සමහරතියන අවුරුදු දෙතුන් සියකට පෙර පින්තූර නැතිවුණත් ඇදපු ඡායාරූප ඒ ඒ අධිරාජ්‍යවාදීන්ට යටත් වෙච්ච කාලවල වැනි කාලවල මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන ඇඳපු පැරණි ඡායාරූප. එතකොට ඒවැවුනත් අපිට බලපු හම්පේන මීට අවුරුදු දෙසීයකට කලින් ගත්තත් තුන්හාරසීයකට කලින් ගත්තත් මේ බෝධීන් වහන්සේ මේ ප්‍රමාණයම නිදත් තිබිලා තියෙන. ඒ නිසාදටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සගේ දක්ෂිණ සාකාව අනුරාධපුර මහමෙවුනාවයට භූමියේ අස්සිරිමත්ම පෙළහර පාමින් ඒ ප්‍රමාණෙන් වැඩයින්. ඒ බෝධීන් වහන්සේගේ බෝ අංකුරවලින් අදටත් හටගෙන ලංකාභූමිය පුරා රෝපණය කරපු ඒ උතුම් බෝධීන් වහන්සේලාගේ අනෙක් ශාකා බෝධීන් වහන්සේලා දිහා බලට ඒ බෝධීන් වහන්සේලා සාමාන්‍ය අනිත් බෝධීන් වහන්සේලා වගේ අවුරුදු පණහා හැට හැත්ත වෙනකුට විශාල වෙලා ඒ අතු දළු රෙකිලි ශාකා දීරල බෝධීන් වහන්සේලා පුවත්ත. නමුත් ඒ මුල් බෝධීන් වහන්සේ අදටත් ඒ ප්‍රමාණයම වැඩයින්. ඒ නිසා ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදී පිහිට විශේෂෙන් ලක්වාසි ලෝවාසි හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට වන්දනා කරන්න. සාරීරික ධාතුන් වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ වැඩ සිටිය අස්ති ධාතුන් වහන්සේලා. ඒවට කෙන ශාරීරික සරුවඥ ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ. ශාරීරික ධාතුන් වහන්සේලා. හැබැයි බුදුහාන්දුරු ජීවමාන වැඩඉන්නකොට හිස පිරිමැදල කේෂ ධාතුන් වහන්සේලා ලබාදීපු අවස්ථා තියෙනවා. හිස පිරිමැදලා කේශධාතුන් වහන්සේලා බොහෝ පිරිසකට ලබල දීලා තියෙන. ඒ කේශධාතුන් වහන්සේලා ධර්මය හඳුන්වන්නේ ජීව සාරීරික ධාතුන් වහන්සේලා හැරියට. ඒ ජීවත් වෙලා ඉන්නදි තමයි කේශධාතුන් වහන්සේලා ලබලදේ. හැබැයි බුදු කෙනෙක් වැඩයින් නැති බුදු හාමුදුරුව වෙනුවෙන් බුදු හාදුරුව හා සමානව පින්කරගන්න හිතාගෙන වැදුම් පිදුම් කරනවනං බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ බුද්ධත්වයට පත්වෙච්ච බෝධිය දක්ෂිණ සාක බෝධීන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න. බුදු හාමුදුරු වැඩ ඉන්නකොටම ඒ බුදුහාන්දුරන්ගේ අවසරේ මතම බුද්ධගයා වජිරාශන බෝධයේ බෝ අංකුරයක් ශාකාවක් නෙමේ. බෝ පලයක් කරගෙන ඇවිල්ලා රෝපණය කරලා අදට දඹදිව ජේතවට පුුණ්‍ය භූමී ආනන්ද බෝධීන් වහන්සේ හැටියට ඒ බෝධීන් වහන්සේ වැඩයි. එහෙමනම් අපට පේනවා පිංහතුනේ ඒ බෝධීන් වහන්සේලා. බුදු හාමුදුරුවන්ගේ අවසරේ ලැබිල තින බෝ තැස් කෙනෙක් හිතන්න පුළුවන් මේ ගස් සොලට වඳීනවා ඕවට වැඳල හරියනවද. පිංහතුනේ අපේ චේතනාව තුළයි පින රැස්වෙන්නේ. අපි බුදු පිළිමකට වඳනකොට මේ ගහක් මේ ගලකට නේද මැටි ගොඩකට නේද කියලා හිතුවෝත්. ඒ අපේ චේතනාව තියෙන ප්‍රශ්නය. හැබැයි අපි වඳන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිකරග. ධර්මය දන්න නැති කෙනෙකුට. නුවන නැති කෙනෙකුට සද්ධාව නැති කෙනෙකුට හිතෙන්ට පුළුවන් මේ මිනිසුන්ට පිස්සු මේක මිත්‍යා දෘෂ්ටිය මේ ගස්වලට වදිනවා ගල්වලට වදින මොනවද මේ එහෙම හිතෙන්ට පුළුව. හැබැයි යාලා දන්නේ නෑ පින රැස්සෙන චේතනාව තුළ. අපි ගලක් වෙන්න පුළුවන් හැබැයි ඒ ගලෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුරුව නිර්මාණය කරාට පස්සේ වන්දනා කළ පින් රැස් කරගන්න සුදුසු ප්‍රතිමා වහන්ස ධාත් අපි ඒවා ධාතුන් වහන්සේලා හැටියට ධාතුන් වහන්සේලා කියන්නේ ශරීරයේ තියෙන අස්ති ධාතුන් වහන්සේලාම විතරක් නෙමෙයි. ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු, උද්දේශික ධාතු. උද්දේශික ධාතු හැටියට හඳුන්වන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා. අපි හිතමු නිකන් ගලක් තියෙනවා. කෙනෙක් මේ ගලේ නිර්මාණය කරනවා සිරිපා සටහන. උද්දේශික ධාතුන් වහන්සේ නමක් හැටියට වන්දනා කරන්න සුදුසේ. උද්දේශිකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මැටිගොඩ අපි මැටිවලට වඳන්න. හැබැයි මැටිවලින් අපි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය තොට අපි දන්නම් මේ බුදු හාමුදුරන්ගේ පිළිමය අන්න උද්දේශික ප්‍රතිමා වහන්සේ නමක්. හැබැයි අපි gadol නිකන් gadol ගොඩවල් දැකලා gadol වලට වඳින්නේ නැහැ මිනිස්සු. හැබැයි මේ gadolෙන් අපි හදනවා චෛත්‍යය. ඒ චෛත්‍යය තුල ධාතුන් වහන්සේලා තැම්පත් කරලා හරි එක්ක බුදුහාඳුර වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා හරි ශාරීරික පාරිභෝගික ಉದ್ದೇಶික ඔය ත්‍රිවිධ පූජනීය ධාතුන් වහන්සේලාම තැම්පත් කළ චෛත්‍ය හදන්න පුළුවන්. එතකොට මේ චෛත්‍ය වන්දනා කරන්න සුදුසුයි. ඒ නිසා පින්වතුනි බුදුහාඳුර වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ දැන් කෙනෙකුට අදත් බුදුහාන්දුරුව වෙනුවෙන් චෛත්‍යයක් වැඳලා බෝධීන් වහන්සේට වන්දනා කළ බෝධි පූජාවක් තියලා බුදු කෙනෙකුට පූජා පැවැත්ව වගේ පින් කරගන්න පුළුවන් ඒක බුද්ධ දේශනාව සඳහන් වෙනවා මේ විදිහට තිට්ටන්තේ නිබ්බුතේ චාපී සමේ චිත්තේ සමේ පලක් චේතෝ පනීදි හේතුහි සත්තා ගච්චන්ති සුග්ගතිේ තිත්තන්තයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිනකොට. යමෙක් බුදුහාඳුරු වෙනුවෙන් දැන් බුදුහාඳුරු වැඩ ඉන්න කාලේ කවුරු හරි බුදුහාඳුරු වෙනුවෙන්ම ගිහිල්ලා බුදුහාඳුරන්ටම දානි පූජා කරනවා. බුදුරජාණන් වහන්සේටම ගිලම්පස පූජා කරනවා. බුදුහාඳුරන්ගේ සිරිපතුල් අභියස වන්දනා කරනවා. එතකොට බුදුහාඳුරන්ට දානි පූජා කරලා වැඳලා ගිලම්පස පූජා කරලා බුදුහාඳුරන්ටම වැඳලා යම් පිනක් කරගන්නවද? නිබ්බුතේ චාපි බුදුහාඳුරු පිරිනිවන් පෑවට පස්සේ බුදුහාමුදුරුව වෙනුවෙන් ධාතුන් වහන්සේලාට හරි බෝධීන් වහන්සේලාට හරි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට හරි මේ කියන සාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය වෙනුවෙන් අපි වන්දනා කරන. අපි බුද්ධ පූජාවතන බෝධීන් වහන්සේ ළඟ ගිලම් පස පූජ කරන. කිරියාහාර පූජ කරන බුද්ධ පූජා පූජා කරන. හැබැයි අපි මේ පූජා කරනකොට අපේ චේතනාව තියෙන්නේ බුදුහාඳුරෝ දෙසා පූජා කරන බුදුරජාණන් වහන්සේට පූජා කරන. එතකොට යාගේ චේතනාව ජියවමාන බුදුහාන්දුරු වැඩඉන්න කාලි කෙනෙක් බුදුහාන්දුරන්ට පූජ කරනවා කියලා පූජා කරපු චේතනාවමන බෝධීන් වහන්සේට බුද්ධ පූජාවතියනකොට බෝධීන් වහන්සේට වඳනකොට චෛත්‍යයක් වඳනකොට බුද්ධ ප්‍රතිමාවක් වඳනකොට එයාගේ චේතනාවත් ජීවමාන බුදු කෙනෙකුට වන්දනා කරන කෙනෙකුට එදා තිබිච්ච චේතනාවා සමානනං සමේ චිත්තේ සමය පළන්. එයාගේ හිත සමානනං සමාන විපාකයාට ලබන්න පුළුවන් කිය. එහමනම් මතකතියාගන්න බුදු හාමුදුරුව වැඩ සිටිද්දි බුදු හාමුදුරුවන්ට වඳුම් පුදුම් කළ යම් පිනක් රැස් කරාද. බුදු හාමුදුරුව පිරිනිවන් පෑවත් බුදු කෙනෙකුට වන්දනා කරනවා කියෙන චේතනාවෙන්න්නම් ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න. ඒ ධාතු තැප්පත් චෛත්‍යයකට අපි වැඳුම් පිදුම් කරන්න. බෝධීන් වහන්සේලාට වන්දනා කරන්න බෝධි පූජාවක්තියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට වන්දනා කරන්න. ජියමාන බුදු හාමුදුරන්ට වන්දනා කරගන්න වගේම පින් රැස් කරගන්න පුළුවන්. මතකතියාගන්න පින රැස්වෙන්නේ චේතනාව තුළ. චේතනාහම් භික්කවී කම්මං වදා මහන්නේ චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මිනිස්සු කර්ම රැස් කරනවා කායෙන් කයෙන් වාචාය වචනය මනසෙන් අපේ සිතකයි වචනය කියෙන තුන් දොරින්ම චේතනා පහල කරලා මිනිස්සුන්ට කර්ම රැස් කරන්න පුළුව ඒ නිසා පිංහතුනේ ඔබේ ජීවිතය තුළ අපි බොක්කුඩාක් වාසනාවන්ත අපිට ගොඩක් ප්‍රශ්න ඇති අද ලෝකෙ දිහාගත්තාම් වසංගත රෝග විපත් මිනිස්සුන්ට ජීවත්වෙන් අමාරු කාලයක් රටේ ප්‍රශ්න ගොඩා පවුල්වල ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න අධ්‍යිය ගොඩා ප්‍රශ්න ඇති ලෙඩ රෝග කරදර විපත්. හැබැයි ලෝකෙ කාටවත්න නැති වටිනාම පූජනියමදී අපිට ලැබිලතියෙන්. අපිට සද්ධහා වැතිකරගන්න බුදු කෙනෙක් ගැන සද්ධහා වැතිකරගන්න ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර අපිට අහන්න ලැබුණ ධර්මය ගැන හිත පහදවා ගන්න ලැබුණා. මාර්ගඵල්ලාබී ශ්‍රාවක සංඝයා ගැන නිතර අහන්න ලැබෙනවා සද්ධාව ඇති කරගන්න ලැබෙනවා. ඒ වගේම අපිට කොච්චරනං රුවන්වැලි මහාසෑ අටමස්ථාන සොලොස් මස්ථාන ඒ වගේම ජයිශ්‍රී මහා බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය කොච්චර නම් මේ වෙනකොට ලංකා භූමිය තුළ වැඩඉන්නවා. ඒ වගේ මහරහතන් වහන්සේලා වෙනුවෙන් ඉදිවෙන චෛත්‍ය කොච්චර අලුතෙන් සෑයිවල් චෛත්‍යය නිතර මිනිස්සු සද්ධාවෙන් බුදුගුණ සිහිකරගෙන ලෝක ඉදි කරනවා. තේනි සාපි බොහෝම වාසනාවන්ත කාලයක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට ගොඩා පින්කරගන්න අවස්ථාව ලැබිලතිය. එනිසා පිංහතුනේ නිතර බුදුගුණ හිතන් ඔබට ඒ භූමියයට ගිහිල්ල වන්දනා කරගන්න ලැබෙන ඕන ජීවිතය විශාල පිනා. සමහර වෙලාවට ඔබට යන්න බැරි වුණත් අපි හිතමු ඔබ විදේශ රටක ඉන්න කෙනෙක්. සමහර ලංකාවෙම ඉන්නවා කියලා හිතමු එක්කෝ ලෙඩ දුක් හැදිලා එක තැන් වෙලා යාගන්න බෑ රෝද පුටුවක. හැබැයි ඔබ ඉන්න තැන ඉඳන් හරි නිතර බුදුගුණ සිහි කළ වන්දනා කරන්න. ජයශ්‍රී මා බෝධීන් වහන්සේ සිහි කළේ දිසාවට හැරිලා හිතෙන් වන්දනා කරන්න. නිතර තුනුරුවන් ගැන සිහි කරලා වන්දනා කරන්න. අපේ ජීවිතය පින් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා පිංහතුනි සද්ධාව කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට තියෙන වටිනාම දේ. සද්ධා ධනං ආර්ය ශ්‍රාවකයෙක්ගේ ධනෙ තමයි සද්ධාව. සද්ධාවෙන් ඔබ ධනවතෙක් බවට පත් වෙන්නේ. සේක බලයක් ධර්මාවබෝධය කරායන ශ්‍රාවකය තුළ ඇතිකර ගත යුතු පළවෙනිම සේක බලය සද්ධාව. ඒ සද්ධාව නැමති සේක බලය ජීවිතය තුළ ඇතිකර ගන්න ඔබ දක්සවේ. ඊළඟට පිංහතුනේ ඔබේ ජීවිතය තුළ ඔබ පුළුවන් තරක් සද්ධහා සීල සුත තියාග ප්‍රඥාදී ගුණධර්ම වඩාග බුදුහාදුරු පෙන්වේ ආර්ය ශ්‍රාවකයාගේ ධනේ සත්ත ආරය ධනේ සද්ධහා දන සද්ධාව ඉන්ද්‍රිය ධර්මය තමන්ගේ ජීවිතය ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය ධර්මාතර පලවෙනි මේක සද්ධහා ඉන්ද්‍රී. පංච බලධර්ම ගත්තත් පලවෙනි මේක සද්ධහා බලා බුදුහාදුරු පෙන්වා මහනෙනේ මයි සද්ධා මත්තම් පේම මත්තා. බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක්ගේ හදවතයේ සද්ධහා මාත්‍රයක් ඉපදුනා. ප්‍රේම මාත්‍රයක් ඇති වුණත් සම්බීතයේ සංග පරායනුයි සියලු දෙනා සුගති පරායන වෙනවා කියල්. ඉති එනිසා එවැනි උතුම් ධර්මයක් එවැනි වටිනා ධර්මයක් මේ බුද්ධ ශාසනය තුළ ලැබිච්ච උරුම වෙච්ච පිරිසක් අප තිය නිසා අපිට ලෝකෙ හදන්න බෑ ලෝකෙ වෙනස් කරන්නත් බෑ ලෝකේ අපිට පේනවා බුදුහාඳුරු බුදු ඇසින් දැක්ක චක්‍රවර්ති සීහනාද සූත්‍රය දිහා ගත්තාම අපිට පේනවා මිනිස්සුන්ගේ ආවිෂ පිරිහිලා පිරිහිලා මිත්‍යා දෘෂ්ටිය වේගෙන් ලෝකෙ බලවත් වෙලා මිනිස්සු ආවිෂය පිරිහෙනවා ලෙඩරෝගවලට ගොදුරු වෙනවා විපත් වැඩි වෙනවා ලෝකෙ මිනිස්සු විනාසේ කරායන යුගයක් මේ මිනිස් සාවිශ අඩුවෙලා අඩුවෙලා අවුරුදු දහයිට ලංවෙනකොට මෘග සංඥා පහළ වෙලා මුර්ගසම් වරසා වැහැලා අන්තක්කල්ප විනාසයක් වෙනවා. ඒ පැත්තට මේ ලෝකයන්. හැබැයි අපිට ලෝකයේ වෙනස් කරන්න බැරිවුණාට අපිට තාම සිහිය නුවන වීරිය යොදෝල. අපේ ජීවිතයේ ධර්මය තුළින් රැකගන්න පුළුවන්. තිඒ පිණිස ඔබ හැම දෙනාටම ශක්තිය ධෛරය වාසනාව සැලසේවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මානුකුලෝ ඔබේ ජීවිතයේ ධර්මය තුළ පිහිට ආරක්ෂා කරගෙන ඔබ හැම දෙනාට මුතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඥ්ඥන්තන් අනමෝදිත්වා චිරන්රක්කන්තුතුවන් සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.